උපදවා ගන්නද හැමදෙනාම අදිස්ථානයක් ඇති කර ගන්නට ඕන. පින්වත්නි මජ්ක්‍ධිම නිකාය විවරණය කරන ධර්ම දේශනා මාලාවේ අද දවසේ මේ පින්වතුන්ට අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වන්නේ ආකාංකේය සූත්‍රයයි. මම දේශනා කරන්නට යෙදුන pāli පාඨය ආකාංකේය සූත්‍රයට අදාළව pāli පාඨයක්. මේ පින්වතුන් සියලුම දෙනා දන්නවා ලෞතර බුදු පියාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරන්නට යෙදුන ඒ ධර්මය තේරුම් ගන්න ඒ ධර්මයේ විෂය කුමක්ද සූත්‍ර පිටකයයි. සූත්‍ර පිටකයේ තියෙන ලෞතර බුදු පියාණන් වහන්සේගේ සහ මහා ශ්‍රාවක උතුමන් වහන්සේලාගේ දේශනා. ඒ උතුම් විෂය හදාරනකොට අපිට මුණ ගැහෙනවා නිකායවල් පහකට බෙදලා මේ ත්‍රිපිටකය සූත්‍ර පිටකයේ විශේෂයෙන් හඳුන්වලා තියෙනවා. දීඝනිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය හැටියට. එතකොට මජ්ක්‍ධිම නිකායට ඇතුළත් වෙන්නේ මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර දේශනාවල්. මේ සූත්‍ර දේශනාවල් අතර මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකය පණ්ණාසකය කියලා කියන්නේ පණ්ණාසක හැටියට තමයි හඳුන්වන්නේ පණ්ණාසකය කියන්නේ 50 ගොඩවල් කියන එක. පණ්ණාසක තුනකින් මජ්ක්‍ධිම නිකායේ සැබින් ලබනවා 50 ගොඩවල් තුනකින්. සූත්‍ර 152ක් තියෙනවා. එතකොට මූලපණ්ණාසිකය කියලා කියන්නේ මුල්ම සූත්‍ර දේශනා 50ට. මුල්ම සූත්‍ර දේශනා 50 ඇතුළත් වන මූලපණ්ණාසකයේ මූලපණ්ණාසකයේ වර්ග පහකින් සමන්විත වෙනවා. ඉන්වත්නි මේ වර්ග පහ තමයි පළවෙනි වර්ගයේ මූලපරියාය වර්ගය, ඊළඟ වර්ගය සීහනාද වර්ගය, ඊළඟ වර්ගයේ ඕපම්ම වර්ගයේ උපමා බහුල වශයෙන් තියෙන ඕපම්ම වර්ගය ඊළඟ වර්ගයේ මහා යමක වර්ගය අනිත් එක තමයි තූල යමක වර්ගය මෙන්න මේ වර්ග පහෙන් මූලපරියාය වර්ගයට සූත්‍ර 10ක් ඇතුළත් කරලා තියෙනවා ඉතින් මේ සූත්‍ර 10 මූල පරියාය සූත්‍රය සබ්බාසව සූත්‍රය ධම්මදායාද සූත්‍රය ඒ වගේම ඒ සූත්‍ර අතර තියෙන 6 වෙනි සූත්‍ර දේශනාව තමයි ආකාංකේය සූත්‍ර දේශනාව. මේ ආකාංකේය සූත්‍ර දේශනාව බොහෝම වටින සූත්‍ර දේශනාවක්. බොහෝම හරවත් සූත්‍ර දේශනාවක්. කෙටියෙන්ම කියනවා නම් මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගත වෙන්නේ ශාසනයේ පැවිදුණ වික්ෂුන් වහන්සේට ශාසනයේ පැවිදුණු භික්ෂුන් වහන්සේලාට ඒ මාර්ගයේ නිසා දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව හින්දා තීසික්ෂාව නිසා සීල සමාධි ප්‍රඥා මාර්ගය නිසා ඒ මාර්ගයේ තුලින් ලැබෙන ආනිසංස 17ක් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ සූත්‍ර දේශනාව ආරම්භ කරන්න කලින් මම පපංච සුද්ධනී මධ්‍යම නිකාය අට කතාවේ තියෙන කතාවක් මේ අත්තන්ට ගෙනහැර දක්වන බොහොම උදට මතක තියාගන්න ඕන. සිංහාත්මී විසකණ්ඨක කියලා වෙලම් දෙක් හිටියා පපංච සුද්ධනී මධ්‍යම නිකාය අට කතාවේ තියෙන්නේ මේ විසකණ්ඩක කියන්නේ උක්සකුරු වලට කියන නමක්. උක්සකුරු වෙළඳාම් කරන වෙලෙන්දෙක් එක්තරා ගමකට තමන්ගේ අකුරු අරගෙන ගිහිල්ලා වෙළඳාම් කරන්න සූදානම් වෙනවා. වෙළඳාම් කරනකොට මේ වෙලෙන්දා සඳහන් කරනවා ඉක්මන් කරලා විසකණ්ඩක ගනිව්. ඉක්මන් කරලා විසකණ්ඩක ගනිව්. මේ දේශයේ හිටපු අය මේ විවාහාර භාෂාව තේරුම් ගන්න බැරුව විස කියලා කියන්නේ බොහොම බරපතල දෙයක්. විස ඇඟේ ගෑවුනොත් විස ගිලුනොත් මරණය සිද්ධ වෙන්න පුළුවන් බොහෝ හානියක් සිද්ධ වෙන්න පුළුවන් කණ්ඩක කියන්නේ කටු වලට කියන නමක් එතකොට කටුව කියන්නේ ඇනුනොත් එහෙම බොහොම වේදනාකාරී දෙයක් අපට ලැබෙනවා ඒ නිසා මේ වචන දෙකේම අර්ථය බොහොම භයානකයි කියලා මේ වෙළඳාමේ තිබුණ දේවල් වෙළඳා සතුව තිබුණ දේවල් ගන්න උත්සාහ කරන්නේ නැතුව භාෂා විවාහාරයේ තේරුම් ගන්න නැතුව පින්වන්නේ තේරුම් ගන්න අපහසුව මේ ගමේ හිටපු අය දරුවන් ගෙවල් වලට ඇතුළට දාලා දොරවල් වහලා කාටවත්වත් එළියට එන්න බැරි වෙන විදිහට මේ වෙලෙන්දා අමුණ ගැහෙන්නේ නැති විදිහට අපිට විශාල හානියක් සිද්ධ වෙන්න යන්නේ කියලා හැමෝම ගෙවල් වල දොරවල් ජනල් වහන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ වෙලෙන්දා කල්පනා කරා මේ ගමේ මිනිස්සුන්ට මේ දනව්වේ මිනිස්සුන්ට මගේ මේ භාෂා විවාහාරයේ තේරුම් ගන්න බැරුව තමයි මේක වුනේ. ඒ නිසා විසකණ්ඩක ගණියු කියලා කියන්නේ නැතුව සාමාන්‍ය සරල භාෂාවෙන් මේ තනත්තා මේ අලවිය පටන් ගන්නවා උක්සකුරු මිලදී ගන්න බොහොම ප්‍රණීතයි බොහොම ගුණවන්තයි ආදී වශයෙන් මේ ආහාරයේ තියෙන මේ විකුණන දේ තුල තියෙන ಗುಣ විශාල ප්‍රමාණයක් සඳහන් කරනවා ඊට පස්සේ මේ දොරවල් වහපු අයට මේ කතාව ඇහෙනකොට අපිට හානියක් සිද්ධ වෙන්නේ මේ තනත්තාගෙන් බොහොම හොඳ භාණ්ඩ ලබා ගන්න පුළුවන් බොහොම හොඳ දේවල් ලබා ගන්න පුළුවන් කියලා බොහොම සිය ඇහෙන් යුක්තව මේ වෙලෙන්දා මුණ ගැහිලා බොහෝ දේවල් මිලදී ගන්නවා. බොහෝ ඒ උත්සකුරු මිලදී ගන්නවා. ආන්‍ය වගේ පින්වත්නි අටුවාචාරින් වහන්සේ අර්ථකථාචාර්ය බුද්ධඝෝෂ හිමියන් වහන්සේ සඳහන් කරනවා මේ ශාසනයේ ගෙවල් වලින් බුදුරජාණන් වහන්සේගේ දහම ඇහුණ සදහැවත් කුල පුත්‍රයන් අමල තාත්තලා අඬද්දි ඥාතීන් අඬද්දි මහත් වූ භෝගස්කන්ධ අතහැරලා දාලා සුළු භෝගස්කන්ධ අතහැරලා දාලා හැම දෙයක්ම අතහැරලා දාලා එකම නිවීමටපත් වෙන්නට ඕන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඕන මේ ලෝකේ දුකක් කියලා එකක් තියෙනවා මේ දුක ඉබේ පහළ වුණ එකක් නෙමෙයි මේ දුකට හේතුව තණ්හාවයි මේ තණ්හාව ඉබේ පහළ වුණ එකක් නෙමෙයි මේ දුක නැති කරන්න පුළුවන් කමක් තියෙනවා ඒක නිවනයි මේ දුක නැති කරන මාර්ගයක් තියෙනවා ඒ තීශික්ෂාව ආර්ය අෂ්ටාංගික මාර්ගයයි මෙන්න මේ සත අවිතත ආදී වශයෙන් කියන මේ මාර්ගය මේ ධර්මය මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඕනෑ කියන අදහසින් ගිහි ගෙදරින් නික්මෙන කුල පුත්‍රයන් පැවිදිභාවයට පත් වෙනකොට භික්ෂුන් වහන්සේලා බවට පත් වෙනකොට ඒ භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා ආකාංකේය සූත්‍ර දේශනාවේදී මහණෙනි සම්පන්න සීලා භික්කවේ විහෙරත සම්පන්න පාතිමෝක්ඛා පාතිමෝක්ඛ සංවර සංවතා විහෙරත ආචාර ගෝචර සම්පන්නා අනුමත්තේසු වජ්ජේසු බය දස්සාවේ සමාදාය සික්කති සික්ඛාපදේසු මෙහෙම නැවත නැවත කියනකොට මේ අලුත පැවිදුණ අයට මේක සමහර වෙලාවට තේරුම් ගන්න බැරුව යනවා සීලේම සම්පූර්ණ කරන්න කියන්නේ මොකටද? සිල්වත් වෙන්නම කියන්නේ මොකටද? සිල්වත් වෙන්නම කියන්නේ එතකොට අපිට හයියෙන් ඇවිදින්න බැරුවේ ඇයිද? අපිට විනෝද වෙන්න බැරුවේ ඇයිද? ආදී වශයෙන් මේකේ කර්කස ස්වභාවයෙම හිතනවා. ඇයි මේකේ සඳහන් කරන්නේ සීලේ ගැන විතරයි විවහාර මාත්‍රයෙන්. සම්පන්න සීලා වික්කවේ විහෙරත. විහෙර සම්පන්න පාතිමෝක්ඛා ආදී වශයෙන් සිල්වත් භාවයේ පිළිබඳවම විස්තර කරනකොට මේ අලුත පැවිදුණ අයට මේ භාෂා විවහාරය තේරුම් ගන්න බැරුව යනවා. හොඳද? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ තේරුම් ගන්න බැරුව යන මේ පිරිස හරියට නිකම් අර මං කලින් සඳහන් කළේ පපංච සූදනේ මධ්‍යම නිකාය අට කතාවේ සඳහන් වෙන විෂ කණ්ඩක වෙලෙන්දාට සිදුවන දේ තමයි වෙන්නේ. ඒ වෙලෙන්දා විසකණ්ඩක ගනිවූ කියලා අර භාෂාවෙන් හකුරු විකුණන්න හදනකොට ගෙවල් වල කවුරුත් මේක ගත්තේ නැහැ. ඉන්පසුව භාෂා විවාහාරය වෙනස් කරලා මෙන්න මෙහෙම ආනිසංස ලැබෙනවා මෙහෙම ප්‍රියමනාප දේවල් ලැබෙනවා ආදී වශයෙන් කියනකොට පින්වත්නි අර හකුරුම ලෙඩී ගන්නවා ආන් ඒ වගේ බුදු පියාණන් වහන්සේ මේ උකටලීභාවයටපත් වෙලා ඉන්න බිස්සුන් වහන්සේලාට බිස්සුන් වහන්සේලා දිරිමත් කිරීම සඳහා බිස්සුන් වහන්සේලාට මෙහි තියෙන වටිනාකම සඳහන් කිරීම සඳහා ඇයි මේ සීලය සමාදන් වෙන්න ඕන? ඇයි මේ සීලය ආරක්ෂා කරන්න ඕන? මේ සීලය තුලින් කොහොමද ඉදිරියට යන්නේ කියලා ආනිසංස 17ක්. සීලවන්ත වීමේ ලැබෙන ආනිසංස 17ක් ඉදිරිපත් කරන අවසානයේදී කාමාසව, බවාසව, අවිද්‍යාසව නැසෙනී ආසවක්ෂේ ඥානය ලබන්නට පුළුවන්. නැවත වාරයක් නූපදින මාර්ගය උපදවා ගන්න පුළුවන් කමක් තියෙන සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරිහත් කියන ඒ උතුම් චේතෝ විමුක්ති, ප්‍රඥා විමුක්ති ලබන්න පුළුවන් තරම්ම මේ දේශනාව නිවන දක්වාම බුදු පියාණන් වහන්සේ ඊටාම මනරම්ම ඊටාම සුන්දරව දේශනා කරන්නට යෙදෙනවා. ඉතින් කාල වේලාවට අනුව අපි පුළු පුළුවන් හැටියට මේ සූත්‍ර දේශනාවට අදාළව කරුණු ඉදිරිපත් කරන්න පින්වතුන්ට බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම සඳහන් කරන මේ පින්වතුන්ට සීලය ආරක්ෂා කරගන්න අපිට බැරි වුණොත් සීලය ආරක්ෂා කරගන්න බැරි වුණොත් අපිට මොකද්ද වෙන්නේ? තමන්ගේ හිත තමන්ට චෝදනා කරනවා. තමන්ගේ හිත තමන්ට කොහොමද චෝදනා කරන්නේ? මේ වැරද්ද කරා නේද? මේ වැරද්ද කරා නේද කියලා තමන්ගේ හිත තමන්ට චෝදනා කරනවා. තමන්ගේ හිත තමන්ට චෝදනා කරනකොට තමන්ගේ හිත දුබල වෙනවද ප්‍රබල වෙනවද? තමන්ගේ හිත දුබල වෙලා යනවා. ඒ වගේම අන්‍යයන් මට නිඳා කරයිද? අන්‍යයන් මට ගරහයිද? අන්‍යයන් මට මගෙන් පරිගණීද කියලා බාහිර ලෝකයේ පිළිබඳවත් විශාල තැතිගැන්මක්, විශාල බයක්, විශාල කනගාටුවක් ඇති වෙනවා. එතකොටත් තමන්ගේ හිත දුබල වෙනවද ප්‍රබල වෙනවද? එතකොටත් තමන්ගේ හිත දුබල වෙලා යනවා. අන්න බලන්න තමන්ගේ හිතමත් තමන්ට චෝදනා කරනවා අනිත් අය චෝදනා කරයිද අනිත් අය බය කරයිද අනිත් අය පලිගයිද ආදී වශයෙන් Tamanටත් විශාල තීරණයක් ඇති වෙනවා. ඒ හැම වෙලෙම Tamanගේ හිත දුබල වෙලා යනවා. එතකොට මේ දුබල හිත කියන එක අරගෙන සමාධිය වඩලා ධානය උපදවා ගන්නවත් මේ දුබල හිත පාවිච්චි කරලා විදසුන් වඩලා මගඵල ලබන්නවත් පුළුවන් කමක් නැති බව බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. මේ සමාජයේ බොහෝ අය මේ සූත්‍ර දේශනාව අහනකොට අපිත් කල්පනා කරන්න ඕන විසුණු වහන්සේලා මොනතරම්නම් ජීවිතය සකස් කරගන්න මහන්සි වෙනවද? ශික්ෂාපද කැඩෙනකොට කොච්චර බයෙන් ජීවත් වෙන්න වෙනවද? කොච්චර අපහසුතාවයෙන් ජීවත් වෙන්න වෙනවද? කොච්චර කනගාටුවෙන් ජීවත් වෙන්න වෙනවද? ආදී වශයෙන් අපි මේ සමාජයට අවධානය යොමු කරලා බලන්නට ඕන. එතකොට මෙහෙම ශික්ෂාව නිසා Tamanට පුළුවන්කමක් තියෙනවා ශික්ෂාව ආරක්ෂා කරනවා නම් හිත බොහෝම ප්‍රබල තත්ත්වයේ පවත්වා ගන්න පුළුවන්කමක් තියෙනවා. හොඳද? ඉතින් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ විසුණු වහන්සේලා සතර දිශාවෙන් නොයේකුත් කුල වලින් නොයේකුත් ಜಾති වලින් පැවිදි වෙන විසුණු වහන්සේලාට අම්මයි තාත්තයි අතහැරලාවට පස්සේ ඒ අයට හම්බ වෙන්නේ වෙනමම පිරිසක්. ඒ වගේ චීවර දරාගත්ත වෙනම පිරිසක් තමයි හම්බ වෙන්නේ. එතකොට තමන්ගේ අම්මා බොහෝ වෙලාවට තමන් ළඟ නැහැ. තමන්ගේ තාත්තා බොහෝ වෙලාවට තමන් ළඟ නැහැ. තමන්ගේ සහෝදර සහෝදරියෝ තමන් ළඟ නැහැ. තමන්ට දානය ලැබෙන්නේත් වෙනම තැන්වලින්. එතකොට මේ විසුන් වහන්සේට තවත් කෙනෙක් පිළිබඳ ආගන්තුක බවක් දැනෙනවා. නේද? අඳුරන් නැති පළාතකට ගියා වගේ වෙනයි කවදාකවත් දැකපු නැති ගුරුවරයෙක් එක තමයි ඉඳ වෙන්නේ. කවදාකවත් දැකලා නැති සහෝදර පිරිසක් එක්ක ඉඳ වෙලා. කවදාකවත් දැකලා නැති අයගෙන් දාණය ලබා ගන්න සිද්ධ වෙලා විශාල අපහසුතාවයක් දැනෙනවා. නේද? ආගන්තුක බවක් දැනෙනවා. ඉතින් බුදු පියාණන් වහන්සේ පළවෙනි කාරණාව හැටියට දේශනා කරනවා ඒ ආගන්තුක බව අයින් කරලා දාලා අනිත් අය Taman දිහා දැන් අපි වුණත් ඕනම කෙනෙක් තවත් කෙනෙක් ප්‍රිය ඇතින් Taman දිහා බලනවට කැමති. Taman සමග මනවඩන ප්‍රිය උපදවන වචන වලින් කතා කරනවට කැමති. Tamanගේ ಗುಣ ගායනා කරනවට කැමති. Tamanගේ නුගුණ කියනවට වැඩි අකමැති. නේද? ඇයි ඒ හැම වෙලේම අනිත් අයගේ සහයෝගය අවශ්‍ය වෙනවා. එතකොට මේ ශාසනයේ පැවිදුණ බොහෝ භික්ෂුන් වහන්සේලාටත් සුඛා සංගස්ස සාමග්ගී කියලා බුදු පියාණන් වහන්සේ එක්තරා වෙලාවක දේශනා කරනවා. සංඝයාගේ සමගිය විශාල පිහිටක් ශාන්තියක් වෙනවා මේ ලෝකයට පවා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ ඔන්න දේශනා කරනවා පැවිදුණ භික්ෂුන් වහන්සේලාට අනිත් අය මනවඩන ප්‍රිය උපදවන වචන වලින් කතා කරනවා අහන්න කැමතිනම් අනිත් අය ප්‍රිය ඇසින් බලනවා දකින්න කැමතිනම් තමන්ගේ ಗುಣ ගායනා කරනවා තමන්ව සම්භාවනාවට පත් කරනවා තමන්ව ඉහළට ගන්න තමන්ගේ චර්යාව ඉහළට ගන්න උත්සාහ කරනවා දකින්න කැමති නම් කුමක්ද කරන්න ඕන අන්න විසුණු වහන්සේලාට උපදෙස් දෙනවා පළවෙනි ආනිසංසය හැටියට ත්‍රිශික්ෂාව වැඩිීමේ පළවෙනි ආනිසංසය තමන්ට ලැබෙනවා මොකක්ද සබ්‍රහ්මචාරින් වහන්සේලා අපේ ඇසින් බලන්න සබ්‍රහ්මචාරින් වහන්සේලාගේ සුවදශීලීත්වය අපේක්ෂා කරනවා නම් කවුරු හරි විසුණු වහන්සේ නමක් කුමක්ද කළ යුත්තේ? කුමක්ද කළ යුත්තේ? සම්පන්න සීලා භික්කවේ විහෙරත සම්පන්න පාතිමෝක්ඛ ආදී වශයෙන් අර සිල්වත් භාවයේ පිළිබඳවම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් අම්මලා තාත්තලා අතහැරලා දාලා ආව ඒ සදහැති කුල පුත්‍රයන්ද බුදු පියාණන් වහන්සේ දේශනා කරන විදියට අනිත් අය ප්‍රියයෙන් බලන්න තමන්ගේ ಗುಣ ගයන්න තමන්ගේ විශාල යහපතක් සිද්ධ කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් තමන් සමාදන් කොට ආරක්ෂා කරන සීලයම සම්පූර්ණ කරන්න ඕන. සාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ඒ වගේම ආජීව පාරිශුද්ධ සීලය, ඒ වගේම ප්‍රත්‍ය සංනිස්සිත සීලය කියන මෙන්න මේ චතුපාරිශුද්ධ සීලය බොහෝම මනවින් හරියට කැඩපතක් තියෙන්නේ තමන්ව බලාගන්න. කණ්ණාඩියක් තියෙන්නේ තමන්ව බලාගන්න වගේ. තමන්ගේ මූණේ ලප කැලල් තියෙනවද අඩුපාඩු තියෙනවද කියලා බලාගන්නවා වගේ තමන් පිළිබඳ ආපහු හොඳට හැරිලා බලන්නට ඕන. අලුවම නැගිට මලුකෙත් මං අමදලා හොඳට සීලයෙන් තමන්ව බලන්න ඕන. මම සමාදන් වුණ මේ සාමණේර ශික්ෂාපද ටික මම ආරක්ෂා කරනවාද? මම සීමාවේදී මා උපසම්පන්න භාවයටපත් වුණ ඒ උපසම්පන්න සීලේ මාතින් රැකිනවාද? අනුමත්තේසු වජ්ජේසු බය දස්සාය අනුමාත්‍රු වැරද්දක් පවා කිරීමට බයින් මේ ශික්ෂාපද එක දවසක්වත් නොකඩකොට මාගේ අපවත් වීම සිද්ධ වෙන්න ඕනෑ කියන බොහෝම ශ්‍රද්ධා සම්පන්න අදහසකින් තුන් ලෝකාග්‍ර බුදු පියාණන් වහන්සේ පිළිබඳව බොහෝම ප්‍රසාදයක් ඇති කරගෙන ඒ ධර්මයේ පිළිබඳ බොහෝම හොඳ ප්‍රසාදයක් ඇති කරගෙන මහා සංගරුවන පිළිබඳ විශාල ප්‍රසාදයක් ඇති කරගෙන තමන්ගේ සීලවන්තභාවයම සම්පූර්ණ කරන්න ඕන. එතකොට අනිත් අයගේ ප්‍රියභාවය තමන්ට ලැබෙනවා. අනිත් අයගේ ප්‍රියභාවය තමන්ට ලැබෙනවා. ඒ වගේම තමයි ඊළඟ කාරණා 16 බුදු පියාණන් වහන්සේ කොහොමද දේශනා කරන්නේ? ඒක කියන්න කලින් තව අපි මෙතෙන්ට මේ සූත්‍ර දේශනා ඉදිරියට තව ගැඹුරු කාරණාවක් ඉස්මතු කරගන්න බලාපොරොත්තු වෙනවා. මෙතනදී පින්වත්නි ශ්‍රී ශික්ෂාවම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඔන්න බලන්න. සාතිමෝක්ෂ සංවර සීලය සම්පූර්ණ කරගෙන වාසය කරන්නයි කියලා බුදුරජාණන් වහන්සේ විසුණු වහන්සේලාට පිළිතුරු ලබා දෙනවා. සඳහන් කරනවා. එතකොට අපි හිතමු භික්ෂුන් වහන්සේ නමකට දරුණු අසනීපයක් හැදෙනවා. දරුණු අසනීපයක් හැදෙනකොට දරා බැරි කායික අසනීපයක් හැදෙනකොට මේ භික්ෂුන් වහන්සේට චිත්ත සමාධියක් නැත්නම් උපචාර අර්පණාදී චිත්ත ඒකාග්‍රතාවයක් නැත්නම් මේ හිත නානා ආරම්මණයන් ඔස්සේ තදබල ලෙස විසිරෙනකොට අර කායික වේදනාවේ හැම පැත්තටම මේ හිත විසිරෙන්න පටන් ගන්න දරා ගන්න බැරුව යනවා. එතකොට සමහර වෙලාවට මේ වේදනාවෙන් අත මිදෙන්න ශික්ෂාපද කැඩෙන්න උනත් පුළුවන් කමක් තියෙනවා කියලා පපංච සූදනී මජ්ක්‍ධිම නිකාය අට කතාව සඳහන් කරනවා. හැබැයි චිත්ත ඒකාග්‍රතාවයක් තියෙන බිසුන් වහන්සේ මොකද්ද කරන්නේ? දරුණු ආබාධයකට ලක් වෙනකොට ත්‍රිපිටකයේ පුරාවටම සඳහන් වෙනවා සමවතකට සමවදිනවාය. මේ දැහැනට සමවදිනවාය. අන්න චිත්ත ඒකාග්‍රතාවය Tamand ඇති කරගන්න පුළුවන් කමක් තියෙනවා. බොහෝ කාලයක් පුරුදු කරන්නට යෙදුන බුදු පියාණන් වහන්සේම දේශනා කරනවා කින්වත්නි හරියට හොඳ අස්වැන්නක් ලබා ගන්න හොඳ බීජ වපුරන්න ඉස්සල්ලාම හොඳ බිමක් තියෙන්න ඕන. බිමක් නැතුව කවදාකවත් හොඳ බීජ වපුරන්න පුළුවන් කමක් නැහැ. ආන් වගේ භාවනා කරන කෙනාට සමාධි ප්‍රඥා වඩන කෙනාට බොහෝමද සීලයක් වෙන්න ඕන. හොඳ සීලයක් තියෙන්න ඕන. බිම වාගේ සීලය හොඳට සම්පූර්ණ කරගන්න තැනත්තාට තමයි සමාධිය වඩලා ධානය උපදවා ගන්න පුළුවන්කමක් තියෙන්නේ. බිම වාගේ තමයි මේ සීලය බොහොම හොඳට ආරක්ෂා කරගන්න ඕන. එතකොට මේ සීලයට සමාධියෙන් ලැබෙන පන්නරය කුමක්ද? සමාධියෙන් කොයි වගේ පන්නරයක්ද ලැබෙන්නේ? අර දරුණු අසනීපයක් ඇතිවන වෙලාවක පුළුවන්කමක් තියනවා තමන් බහුල වශයෙන්ම පුරුදු කරගන්නට යෙදුන කුසල ආරම්මණයක් තුළට මේ හිත යොදවන්න. එතකොට අර හිතේ මේ කයේ තියෙන භයානක අසනීප තත්වයන්ගේ පීඩාව, වේදනාව දැනෙන්නේ නැතුව Tamanට අර කුසලාරම්මණය තුල මේ හිත නැවත නැවත පවත්වන්න පුළුවන් කමක් තියෙනවා. ඒ කුසලාරම්මණය තුලින් ලැබෙන මානසික ප්‍රීතිය, මානසික සැපය Tamanට අත්විඳ ගන්නට පුළුවන් කමක් තියෙනවා. එතකොට බරපතල අසනීපයක් නිසාවත් සිකපද පළදු කරන්න බලාපොරොත්තුවක් නැහැ. අන්න බලන්න චිත්ත ඒකාග්‍රතාවය නිසා සමාධිය නිසා පින්වත්නි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂුන් වහන්සේගේ සීලය සම්පූර්ණ වෙන්නට හේතු වෙනවා. ඒ වගේම තමයි අපි මේ සමාජයේ ඉන්නකොට අට කතාව සඳහන් කරනවා සත්ත්ව සංඥාව පුද්ගල සංඥාව බොහෝම වැඩෙනවා. මම තමයි සිල්වත් මම තරම් සිල්වත් කෙනෙක් මේ ලෝකෙවත් නැහැ. තවත් කෙනෙක් පල්ලෑට දාලා කතා කරනවා, තමන්ව ඉහළට අරගෙන කතා කරනවා. මේ බොහෝ සත්ත්ව සංඥාවෙන් මම බොහෝම සීලවන්තයි කියලා විශාල මමත්වයක් ගොඩනගෙන ස්වභාවයක් තියෙනවා එදා ಭಾರತೀಯ සමාජයේ තුල පවා බුදු පියාණන් වහන්සේට පස්වග මහණුන්ට පවා ධර්ම දේශනා කරලා බුදු පියාණන් වහන්සේගේ පළවෙනි ධර්ම දේශනාව තුළින් සෝතාපන්න උතුමන් වහන්සේ නමක් පමණයි දිහි කරන්න පුළුවන් කමක් තිබ්බේ. ඒ කියන්නේ කොණ්ඩාංජ තාපසතුමා ඇතුළු ඒ සියලුම බ්‍රාහ්මණ පඬිවරු ඒ හැමෝම ආත්ම ධිට්ඨිය පදනම් කරගෙන පිළිවෙත් පුරපු අය. එතකොට මේ ආත්ම ධිට්ඨිය ඛණ්ඩණය කරන්න බුදුන් වහන්සේට සතියක් පුරාවටම විශාල වශයෙන් ධර්ම කරුණු ඉදිරිපත් කරන්න සිද්ධ වුණා. ඒ නිසා මේ ශාසනයේ පැවිදුණ බොහෝ විසුන් වහන්සේලාටත් ආත්ම ධිට්ඨිය හටගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට සින්වත්නි අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් අනිත්‍යානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනත්තානුපස්සනාව, නිබ්බිදානුපස්සනාව, විරාගානුපස්සනාව, නිරෝධානුපස්සනාව, පටිච්චසමුප්පාදානුපස්සනාව කියන මෙන්න මේ සත්අනුපස්සනාව වඩනවා නම් විපස්සනා භාවනාව කරනවා නම් විශේෂයෙන් දකින්න පුරුදු වෙනවා නම් මේ ලෝකයේ ඇත්ත తත්වය දකින්න පුළුවන් කමක් තියෙනවා නම් වික්ෂුන් වහන්සේට භයානක කායික එහෙම නැත්නම් දුර්භීක්ෂ සමයක් උදා වෙන විට එහෙම නැත්නම් භයානක වසංගතයක් පැතිරෙනකොට මේ ලෝකයේ පුරාවටම තමන්ගේ ශරීරය නැති වෙනවා කියලා තමන්ට දැනුණා අර තමන්ගේ කියන අදහසක් ඇති වෙන්නේ නැහැ. අනිත්‍ය දර්ශනයෙන් යුක්තවයි වාසය කරන්නේ. දුක්ඛානුපස්සනාවෙන් යුක්තවයි වාසය කරන්නේ. අනත්තානුපස්සනාවෙන් යුක්තවයි වාසය කරන්නේ. එතකොට මේ විසුණු වහන්සේට පුළුවන් කමක් තියෙනවා සත්ව සංඥාවෙන් අත මිදෙන්න පුද්ගල සංඥාවෙන් අත මිදෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා කිසිම හේතුවකට තමන්ට කරදරයක් වුණාය කියලා ශික්ෂාපද කඩන්න නැඹුරු වෙන්නේ නැහැ. බලන්න චිත්ත ඒකාග්‍රතාවය නිසා ශික්ෂාපද පළදු වෙන්නේ නැහැ. ඒ වගේම විදර්ශනා ප්‍රඥාව නිසා ශික්ෂාපද පළදු කරන්නේ නැතුව ඉන්න පුළුවන් කමක් තියෙන. ඒ හින්දා අදිශීල, අදිචිත්ත, අදිප්‍රඥා කියන මෙන්න මේ ත්‍රිශික්ෂාවම බුදු පියාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ අන්තර්ගත කරනවා. එතකොට සම්පන්න සීලා භික්කවේ කියලා පටන් ගත්තට මේ සීලය සම්පූර්ණ වෙන්නට පරිපූර්ණ වෙන්නට චිත්ත සමාධිය ඒ වගේම විදර්ශනා ප්‍රඥාව අනිවාර්යයෙන්ම උමනා කරනවා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සීලය සම්පූර්ණ කරගන්නට, ඒ වගේම චිත්ත ඒකාග්‍රතාවය ලබා ගන්න, ධ්‍යාන ලබන්නට, ඒ වගේම විදර්ශනා වඩන්නට ශුන්‍යාගාරය අසුරු කරන්න, පරිහරණය කරන්න කියලා බුදු පියාණන් වහන්සේ සූත්‍ර දේශනාව පුරාවටම ආකංකේය සූත්‍ර දේශනාව පුරාවටම මහණෙනි මෙන්න මේ දේවල් බලාපොරොත්තු වෙන්න කැමති නම් මෙන්න මේ දේවල් ලබා ගන්න කැමති නම් මෙන්න මේ ත්‍රිශික්ෂාම පාවිච්චි කරන්න මේ ත්‍රිශික්ෂාම වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බලන්න මොන තරම්නම් වටිනවද. ඒ වගේම පින්වත්නි විසුන් වහන්සේට හිතනවා නම් බලන්න ශාසනයේ පැවිදි වෙලා ඉන්න විසුන් වහන්සේලා මොන තරම්නම් සන්තෝෂයෙන් වාසය කරනවාද කියලා අපි මේ පින්වතුන් කල්පනා කරන්නට ඕන. උන්වහන්සේලා අනිත් අය මනවඩන පියෝපදවන වචනයෙන් පවා Tamanda කතා කරන්නේ සිල්වත් වීමෙන්, ගුණවත් වීමෙන්, ත්‍රිශික්ෂාව වැඩි වීමෙන් කියලා ඒ ත්‍රිශික්ෂාවම පුහුණු කරනවා. ඒ වගේම කල්පනා කරනවා මට දානය අඩුපාඩුවක් නැතුව ලබා ගන්න ඕන. මට චීවර අඩුපාඩුවක් නැතුව ලබා ගන්න ඕන. මට සේනාසන අඩුපාඩුවක් නැතුව ලබා ගන්න ඕන. මට ගිලාන ප්‍රත්‍ය අඩුපාඩුවක් නැතුව ලබා ගන්න ඕන. චීවර පින්ඳපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය කියන මෙන්න මේ සිව්පසය අඩුවක් පාඩුවක් නැතුව Tamanට ලබා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් එහෙම ඇතිතරම් ලැබෙන ලැබෙන්න උවමනාවක් තියෙනවා නම් එහෙම බලාපොරොත්තු වෙන වික්ෂුන් වහන්සේ කුමක්ද කරන්න ඕන? සීලේම සම්පූර්ණ කරන්න කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. අන්න බලන්න ඒ වගේ Tamanට සිව්පසය ලැබෙන්න සම්පූර්ණයෙන්ම බලපාන්නේ Taman ආරක්ෂා කරන සීලවන්ත ගුණවන්ත භාවයයි. ආන් මේ විදිහට විසුන් වහන්සේලා කුළු ගන්නමින් විසුන් වහන්සේලාගේ ජීවිතය වැඩෙන විදිහට බුදු පියාණන් වහන්සේ බොහෝම වටිනා විදිහට මෙන්න මේ සූත්‍ර දේශනාව දේශනා කරනවා. එහෙනම් ඔන්න පළවෙනි කාරණාව කුමක්ද? විසුන් වහන්සේලා ඉතාම සතුටින් අනිත් අයත් සමග බොහෝම ප්‍රියශක්තියෙන් වාසය කරන්න. ඒ වගේම තමයි ඒ හැමෝගෙම මනවඩන වචන කතා කරන්න තමන්ගේ චර්යාව අර්ථවත් කරවන්න අනිත් අයගේ උපකාරය ලබන්න කැමති නම් සීලවන්තම සීලවන්තභාවය සම්පූර්ණ කරන්න චිත්ත සමාධිය වඩන්න විදර්ශනා වඩන්න ශුන්‍යාගාරය අසුරු කරන්න කියලා දේශනා කරනවා. ඒ වගේම Tamanda සිව්පසය අඩුපාඩුවක් නැතුව ලබා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ සිව්පසය අඩුපාඩුවක් නැතුව ලැබෙන්න හේතුවක් තියෙනවා නම් ලෝකේ පුරාවටම විසුන් වහන්සේලාට සිව්පසය අඩුපාඩුවක් නොවීමට හේතුව කුමක්ද? උන්වහන්සේලාගේ අදි සීල, අදි චිත්ත, අදි ප්‍රඥා ආදී මහා උතුම් ගුණයන් නිසාමයි. ඒ වගේම දැන් බොහෝ වෙලාවට විසුන් වහන්සේලාට තියෙන ගැටලුවක් තමයි දානය ගේන පින්වතුන් විශේෂයෙන්ම තමන්ගේ දරුවන්ට දෙන්නේ නැතුව ඒ දානය ගේන්නේ තමන්ගේ ණයකාරයෝ නෙමෙයි. ඒ දානය ගේන්නේ තමන්ගේ වැඩකාරයෝත් නෙමෙයි. ඒ දානය ගේන්නේ තමන්ගේ ණයගත් අයත් නෙමෙයි. දරුවන්ට ලබා දෙන්නේ නැතුව අපි පස්සේ ණය ගෙවනවා කියලාත් නෙමෙයි. දරුවන්ට ලබා දෙන්නේ නැතුව තමන් පරිභෝජ පරිභෝග කරන්නේ නැතුව ඉදිරි පාන්දරම අවදි වෙලා දන් කඳ කරේ තියාගෙන බොහෝම සදහැසිතින් ඇවිල්ලා භික්ෂුන් වහන්සේලාට උපකාර කරනකොට භික්ෂුන් වහන්සේලාට හිතෙනවා මම මේ අයට වැඩි ආනිසංසයක් දෙන්න නම් කුමක්ද කරන්න ඕන මම මට මේ පූජා කරන දාණයට මට මේ පූජා කළ චීවරයට මට මේ පූජා කළ සේනාසනයට මට මේ පූජා කළ බෙහෙත් කළට මම මේ වෙනුවෙන් මොකක්ද කරන්න ඕන ගොඩනැගිල්ලක් හදලා දෙන එක නෙමෙයි ගිහි අයගේ වැඩ කරන එක නෙමෙයි මේකොත් වැඩ කරන එක නෙමේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන මහණෙනි සියලේම සම්පූර්ණ කරන්න. ඒ සිව්පසය Tamanට ලබා දෙන දායක පින්වත් අයට මෙලව සැනසීම බලාපොරොත්තු වෙනවා නම්, ඒ අයගේ පරලොව සුගතිය බලාපොරොත්තු වෙනවා නම්, ඒ අයට භවතරණය කොට අමා මහ නිවන බලාපොරොත්තුෙන් වාසය කරනවා නම්, ඒ පින්වන්ත භික්ෂුන් වහන්සේලා කුමක්ද කළ යුත්තේ? ඒ පින්වන්ත භික්ෂුන් වහන්සේලා හැසිරෙන විදිහ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. සීලයම Taman වහන්සේලා සම්පූර්ණ කරනවා. ඒ සීලය පාදක කරගෙන ඒ සීලය නිසා ලැබෙන විශාල ප්‍රබල හිත පාවිච්චි කරලා සමාධිය වඩලා ධානය උපදවනවා. ඒ වගේම ඒ ධාන පාදක කරගෙන විදසුන් වඩලා සත්අනුපස්සනා වඩලා ශුන්‍යාගාරවල ඇලිලා කටයුතු කරලා මේ විසුන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරන විසුන් වහන්සේ නිසා අද සිව්පසය ලබා දුන්න දායක පින්වතුන්ට විශාල ආනිසංස ලැබෙනවා. අපි දන්නවා මුගලන් මහරහතන් වහන්සේට, සාරිපුත්ත මහරහතන් වහන්සේට, ඒ වගේම මහා කාශ්‍යප මහරහතන් වහන්සේලාට දන්හන්දප්පා පූජා කළායට විත ධම්ම වේදනීය මොන තරම් ආනිසංස ලැබුණද කියලා සූත්‍ර පිටකය හදාරනකොට තේරෙනවා. නේද? ඒ වගේම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා තමන් නමින් අභාවයට යන්නට යෙදුන තමන් නමින් මිය පරලව යන්නට යෙදුන වර්ග પરම්පරාණු යාත ඥාතීන්ට තමන්ව සිහිපත් කරනකොට ඒ අයට තමන්ව සීපත් කරනකොට විශාල ප්‍රීතියක් ලබා දෙන්න අවශ්‍ය වෙනවා නම් අපි මේගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරනවා. පින්වත්නි මේගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරනකොට මේගේ ඥාතීන්ව අරමුණු කරනකොට මේගේ ඥාතීන්ට තමන්ව මතක් කරගන්නකොට ඒ අයට සතුට උපදවන්න අපි කැමති නම් දැන් බලන්න තමන්ගේ අම්මා තාත්තා භාවයට පත් වෙනකොට අපි කල්පනා කරනවා වැලිකෙලියේ පටන් මට උදව් කළා නේද? පුංචි කාලේ නම් මට ධනෙ දුන්නා, පුංචි කාලේ නම් මාව ඉගැන්නුවා, මාව ඉස්සරහට ගන්න මහන්සි වුණා, සහෝදරයෝ මතක් වෙනවා. ඒ වගේම දානය දුන්නායි මතක් වෙනවා. මේ අය මට දම්පැන් පූජා කළා නේද කියලා බිස්සුන් වහන්සේට මතක් වෙනවා. එතකොට මේ අය මිය ගියාට පස්සේ ඒ මිය ගිය අයට අපිව මතක් වෙනකොට ඒ අයට සැනසීමක් දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට උපකාර කරලා ඒ අයට සැනසීමක් දෙන්න බලාපොරොත්තු වෙනවා නම් අපිව මතක් කරනකොට ඒකට සතුට උපදින උපදවන්නට පුළුවන් කමක් ලැබෙන්න නම් මොකක්ද අපි කරන්න ඕනේ? ඒත් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සීලයම සම්පූර්ණ කරන්න. මහණෙනි චිත්ත ඒකාග්‍රතාවයම සම්පූර්ණ කරන්න. විදර්ශනා ප්‍රඥාවම සම්පූර්ණ කරන්න. ඒ වගේම ශුන්‍යාගාර පරිහරණය කරන්න. ඒ නීගේ සියලුම ඥාතීන්ට තමන්ව මතක් කරනකොට විශාල සතුටක් උපදවා ගන්න පුළුවන් තරම් මහා බලයක් Taman ළඟ ගොඩනැගෙන්න විශාල හේතුවක් වෙනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම පින්වත්නි බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ඕනෑම කෙනෙකුට ඕනෑම කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැන් විශේෂයෙන් වික්ෂුන් වහන්සේලාට බයජනක අරමුණු ඇති වෙනවා. මේකටත් පපංච සූදනී මජ්ක්‍ධිම නිකායේ අට කතාවේ බොහෝම හොඳ කතාවක් තියෙනවා. අරිය කෝටි වාසී මහා දත්ත ස්වාමීන් වහන්සේට වුණ සිද්ධියක්. මොකද මේ ස්වාමීන් වහන්සේගේ නම අරියකෝටි වාසී මහා දත්ත ස්වාමීන් වහන්සේ එක දවසක් ඉතාම සීලවන්ත ගුණවන්ත ස්වාමීන් වහන්සේ නමක් මේ ස්වාමීන් වහන්සේ එක දවසක් පින්දපාතේ වැඩම කරන ගමන් හිතෙනවා ලස්සන වනපෙදෙසක් දැකලා අද නම් මම මෙහි නතර වෙලාම හෙට දවසේ යන්නට ඕන. ඒ නිසා දානේ එක්තරා ගසක් මුල ඉඳලා වළඳලා උන්වහන්සේ ඒ එතන තිබුණේ ගස ළඟම වැඩ ඉන්න බොහෝම සුන්දර පෙදෙසක් කියලා හිතාගෙන මේ එතන මේ තියෙන ස්වභාව ධර්මය නිසා මට බොහෝම සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා නතර වෙනවා. ඊට පස්සේ මේ ගහ ළඟ ගහක හේවණේ වාඩි වෙලා ඉන්නකොට දෙපට සීර එලලා මේ ස්වාමීන් වහන්සේගේ සීල සම්පන්න භාවය නිසා මේ ස්වාමීන් වහන්සේගේ චිත්ත ඒකාග්‍රතාවය නිසා මේ ස්වාමීන් වහන්සේගේ විදසුන් නුවණ නිසා මේ ස්වාමීන් වහන්සේගේ තියෙන ඒ ගුණවන්ත භාවය නිසා ගහේ හිටපු මුක්ඛ දේවතාවාට භූමාරු දෙවියාට ඒ ගහේ ඉන්න දරුවා ගියා සීල තේජස නිසා තමන්ව වෙවුලන්න පටන් ගත්තා. ඒ නිසා උස් දෙවියෝ එතනින් අයින් වෙනවා. තමන්ගේ දරුවෝ බය වෙලා අඬනවා. ඊට පස්සේ මේ දෙව්දුව පවා මේ ගහ හොල්ලනවා. මේ ගහ හොල්ලනකොට ඒත් මේ ස්වාමීන් වහන්සේ බය නැතුව උන්වහන්සේ වැඩ ඉන්නා. බැරිම තැන මේ ගහ උඩ ඉන්න දරුව මේ දෙව්දුව පහලට බහැලා උපාසක වේශයන් මවාගෙන ඒ దేవතාවා ඒ දෙව්දු උපාසක වේශයන් මවාගෙන ගහින් බිමට බැහැලා ස්වාමීන් වහන්සේට වන්දනා කරලා කියනවා ඔබ වහන්සේ මේ ස්ථානයේ වැඩපු නිසා මගේ දරුවෝ බයෙන් ඉන්නේ මගේ දරුවෝ අඬනවා අපිට මේ ගහ උඩ ඉන්න විදිහක් නැහැ ඔබ වහන්සේ නිසා ඒ නිසා ඔබ වහන්සේ පුළුවන් තරම් ඉක්මනට මෙතනින් වඩිනවා නම් ගොඩාක් හොඳයි කියලා සඳහන් කරනවා මේ ස්වාමීන් වහන්සේ කල්පනා කරනවා යම්කිසි විදියකින් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා විසුන් වහන්සේලාට කිසිම බයජනක අරමුණක් එන්න විදියක් නැහැ. ඒ අරමුණට තමන්ව බය කරන්න පුළුවන් කමක් නැහැ සීලවන්තව ඉන්නවනම්. මම හදිස්සිය හරි මේ ගහලඟින් නැගිටලා වෙන තැනකට ගියොත් මාව නින්දාවටපත් වෙන්න ඉඩ තියෙනවා. හැමෝම හිතන් ඉඩ තියෙනවා මම මේ බයේ යනවා කියලා. ඒ නිසා කොහොමත් මම යන්නේ නැහැ කියලා එතන වැඩ හිටියා. ඒ නිසා මේ දෙව්දුව ඇතුළු කණ්ඩායමට ඒ උක්ක දෙවියන්ට ඒ ගහ ළඟ ඉන්න බැරුව ඒ ගහ අතහැරලා දාලා ගිහිල්ලා තියෙනවා. එතකොට මේ අදහස් කරන්න පින්වත් මේ දැන් බලන්න බොහෝ දෙනාට හුදකලාවේ ඉන්න බැරි ගතියක් තියෙනවනේ. කැලේ ඉන්න බැරි ගතියක් තියෙනවා. බොහෝ ගිහි පින්වතුන් විශාල බයෙන් ජීවත් වෙනවා. එතකොට අලුත පැවිදුණු භික්ෂුන් වහන්සේට පවා වනගතව ඉන්න සිද්ධ වෙනවා. අරණ්‍ය සේනාසන වල ඉන්න සිද්ධ වෙනවා. සමහර වෙලාවට කැලේම දිගටම ඉන්න වෙනවා. එතකොට මේ වගේ අවස්ථාවකදී බයජනක අරමුණු තමන් වෙතට ලැබෙන්නට පුළුවන්. එතකොට මේ කුමන අරමුණකින් වුණත් බයදේරයන්ගෙන් තමන්ව නොමඩින ඒ වගේම තමන්ට මේ අරමුණු ඔස්සේ තමන්ගේ හිත වැටෙන්නේ නැතුව තමන්ට නොබියව ඉන්න පුළුවන්කමක් තියෙනවා බුදු පියාණන් වහන්සේ දේශනා කරන ඕනෑම තත්ත්වයක් උඩදී බය නොවි ඉන්න කැමති නම් කිසිම දෙයකට බය නොවි ඉන්න කැමති නම් සීලයම සම්පූර්ණ කරන්න අර අරිය කෝටි වාසී මහා දත්ත ස්වාමීන් වහන්සේ සීලයමයි සම්පූර්ණ කළේ චිත්ත ඒකාග්‍රතාවයමයි උන්වහන්සේ සම්පූර්ණ කළේ. විදර්ශනා ප්‍රඥාවමයි සම්පූර්ණ කළේ. ඒ නිසා සීලයම සම්පූර්ණ කරන්න. සම්පන්න සීලා භික්කවේ විහෙරත සම්පන්න පාතිමෝක්ඛා පාතිමෝක්ඛ සංවරා සංගුතා විහෙරත ආදී වශයෙන් බුදු පියාණන් වහන්සේ මේ ප්‍රතිපදාව දේශනා කරනවා. බලන්න මොන තරම්නම් වටිනා විදියට ශාසනයේ විසුණු වහන්සේලා ඉතාම සුන්දර ප්‍රතිපදාවක Tamanට හිතට නැගෙන සියලුම කාරණාවල් සමතේකටපත් වෙන විදිහට දවසින් දවස දවසින් දවස දවසින් දවස මහ මොහොඳට මේට අඩිය තියනකොට අඟලින් අඟල දෑගලින් දෑගල මුහුඳ යටට යනවා වගේ දවසින් දවස දවසින් දවස සීල සමාධි ප්‍රඥා මාර්ගයේ වර්ධනය කරවන්න අවශ්‍ය සියලුම ශක්තිය ඒ නිසා ලැබෙන ආනිසංසය මේ දේශනා කරන්නේ නේද සබ්ධම්මචාරීන් වහන්සේලා එක්ක ප්‍රියභාවයෙන් ඉන්න කැමති නම්, ඒ වගේම සිව්පසේ පූජා කරන අයට වැඩි ආනිසංසයක් දෙන්න කැමති නම්, ඒ වගේම Taman නමින් අභාවයට යන්න තියදුනා වූ ඥාතීන්ට Tamanව මතක් කරනකොට යම්කිසි සතුටක් උපදවන්න කැමති නම්, ඒ වගේම බයජනක අරමුණු වලින් ගැලවෙන්න කැමති නම් නේද? ඒ වගේම බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා සමහර වෙලාවට උත්තරී මනුස්ස ධර්ම ධාන ඇති කරගන්න කම්මැලි කමක් ඇති වෙන්න පුළුවන්. නේද? නිදිමත එන්න පුළුවන්. එහෙම නැත්නම් ගැටෙන අරමුණු වෙන්න පුළුවන්. නේද? ශාසනය පැවිදි වෙලා ඉන්නකොට නිදිමත වෙන්න පුළුවන්, තීන මිද්ද වෙන්න පුළුවන්, ඒ වගේම පංච නීවරණයන්ට තමන්ගේ හිත යට වෙන්න පුළුවන්. ඒ වගේම සමහර වෙලාවට පංචකාම සම්පත්තිය උස්සේ ආපහු ආපහු හිත ඇදෙන්න පුළුවන්. ඉතින් බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා විසුන් වහන්සේලා කොච්චර සතුටින්ද ඉන්නේ උත්තරේ මනුස්ස ධර්මයන් වලට කම්මැලි නම් ඒ වගේම පංචකාමයන් වලට ගොඩාක් ආසාවක් තියෙනවා නම් ඒක මැඩලන්න කැමති නම් පංචකාමයට දක්වන ආසාව මැඩලන්න කැමති නම් ඒ වගේම උත්තරී මනුස්ස ධර්ම උපදවන්න කැමති නම් ඒ සීලයම මහණෙනි සම්පූර්ණ කරන්න චිත්ත ඒකාග්‍රතාවයම සම්පූර්ණ කරන්න විදර්ශනා ප්‍රඥාවම සම්පූර්ණ කරන්න පුණ්‍යාගාරවලම වාසය කරන්න උත්සාහයක් ගන්න ඒ තුලින් උත්තරී නොපත් ධානාදිය උපදවන්න පුළුවන් කමක් තියෙනවා පංචකාම සම්පත්තිය ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කමක් තියෙනවා. කාමයෙන් වෙන් වෙලා ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. අකුසල ධර්මයෙන් වෙන් වෙලා ජීවත් වෙන්න පුළුවන් කමක් තියෙනවා. සීලයම සම්පූර්ණ කරන්න කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. නේද? ඒ වගේම යම්කිසි කෙනෙකුට කැමති නම් ප්‍රථම රූපාවචර ධානය චිත්තේ උපදවන්න, දෙවැනි රූපාවචර ධානය චිත්තේ උපදවන්න, තුන්වෙනි රූපාවචර ධානය චිත්තේ උපදවන්න හතරවෙනි රූපාවචර ධානය චිත්තේ උපදවන්න කැමති නම් ඒත් කුමක්ද කරන්න ඕන? සීලයම සම්පූර්ණ කරන්න ඕන. මෙන්න මේ විදිහට දේශනා කරනවා. අරූපාවචර ධානය පිළිබඳවත් මෙන්න මේ විදිහට දේශනා කරනවා. අරූපාවචර ධානය පිළිබඳවත් මෙන්න මේ විදිහට දේශනා කරලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කවදාකවත් අපායේ යන්නේ නැතුව කවදාකවත් අපායට වැටෙන්නේ නැතුව මේ සසරට ඇද බැඳ තබන ඒවට කියනවා දස සංයෝජන කියලා මේ සසරට ඇද බැඳ තබන දස සංයෝජනයන්ගෙන් සංයෝජන තුනක් අයින් කරන්න කැමති නම් සක්කාය දිට්ඨිය සීලබ්බත පරාමාස විචිකිච්ඡා කියන මෙන්න මේ තුන් සංයෝජන ධර්මයන් අයින් කරන්න කැමති නම් ප්‍රහාණය කරන්න කැමති නම් සෝතාපන්න භාවයට පත් වෙන්න කැමති නම් සෝත කියලා කියන්නේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන නමක් එතකොට මේ සෝතාපන්න භාවය කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදවාගත. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමුණා කියන අදහස. යම් කිසි කෙනෙකුට සීල සමාධි ප්‍රඥා කියන මාර්ගයට පැමිණෙන්න අවශ්‍ය නැහැ. සෝතාපන්න ඵලයටපත් වෙන්න කැමති නම් තුන් සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරන්න කැමති නම් සීලයම සම්පූර්ණ කරන්න, චිත්ත ඒකාග්‍රතාවයම වඩන්න, විදර්ශනා ප්‍රඥාවම උපදවන්න පුණ්‍යාගාරයකම වාසය කරන්න උත්සාහයක් ගන්නයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම උන්වහන්සේ මේ දස සංයෝජන ධර්මවල කාම රාගයන් තුනී කරන්න කැමති නම් සකදාගාමී ඵලයටපත් වෙන්න කැමති නම් ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා මේ සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරන්න කැමති නම් කාමරාග පටිඝයන් ප්‍රහාණය කරන්න කැමති නම් අනාගාමී ඵලයටපත් වෙන්න කැමති නම් ඕරම් භාගයේ සියලු සංයෝජන ධර්මයන් ප්‍රහාණය කරන්න කැමති නම් ඒ සීලයම සම්පූර්ණ කරන්න. සමාධියම සම්පූර්ණ කරන්න, ප්‍රඥාවම සම්පූර්ණ කරන්න, ශුන්‍යාගාරයකම වාසය කරන්න, ශුන්‍යාගාරයම පරිහරණය කරන්න උත්සාහයක් ගන්න. ආන් මේ විදිහට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම අරිහත් ඵලය සඳහන් කරන්න කලින් බුදු පියාණන් වහන්සේ මේ ආකාංකයේ සූත්‍රයේ අවසානයේ දේශනා කරනවා මහණෙනි පරචිත්ත විඥානන ඥානය ලබා ගන්න අවශ්‍ය නම් ඒ වගේම විවිධ ඥාන ලබා ගන්න අවශ්‍ය නම් මේ පින්වතුන් දන්නවා බුදු පියාණන් වහන්සේ යමා මහ පෙළහැර පාන ආදී බොහෝ එරිදිය ගැන අපි අහලා තියෙනවා සමහර අය මේ මතු පිට බිම යනවා වගේ වතුරේ යන අවස්ථා අපි අහලා තියෙනවා ගොඩබිම වගේ වතුරේ ඇවිදින්න කැමති නම් ඒ වගේම කුරුල්ලෙක් ඉගලෙනවා වගේ අහසේ පනගත් බඳගෙන ඉන්න කැමති නම් නේද ආදී වශයෙන් විශාල එරිදි පවත්වන්න කැමති නම් ඒ වගේම දිබ්බ චක්කු ඥානය ලබන්න කැමති නම් දිබ්බ සෝත ඥාන ලබන්න කැමති නම් පරචිත්ත විඥානන ඥාන ලබන්න කැමති නම් චිතුපපාත ආදී ඥාන ලබන්න කැමති නම් නේද මෙන්න මේ පුබ්බේ නිවාසානුස්සති ඥාන ලබන්න කැමති නම් භවයක් දෙකක් සිහිපත් කරන්න කැමති නම් තමන්ගේ පෙර භව 100ක් සිහිපත් කරන්න කැමති නම් 1000ක් සිහිපත් කරන්න කැමති නම් මේ පංච අභිඥා ලබන්න කැමති නම් ඒ සීලයම සම්පූර්ණ කරන්ඩ චිත්ත ඒකාග්‍රතාවයම ලබන්ඩ මහන්සි වෙන්න ඒ වගේම විදර්ශනා ප්‍රඥාවම ලබන්න මහන්සි වෙන්න කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම මේ 17 වෙනි කරුණ පින්වත්නි 17 වෙනි කරුණ බුදු පියාණන් වහන්සේ දේශනා කරන මහණෙනි කාමාසව භවආසව දිත්‍යාසව ප්‍රහාණය කරන්න කැමති නම් සියලුම ආශ්‍රවයන් නූපදවන්න කැමති නම් සියලුම දේවල් ප්‍රහාණය කරන්න කැමති නම් විසුණු වහන්සේගේ අභිමතාර්ථ සිද්ධියට පත් වෙන්න කැමති නම් අනුපාදා පරිනිර්වාණයට පත් වෙන්න කැමති නම් සියලු කෙලෙස් ධර්මයන් ප්‍රහාණය කරන්න කැමති නම් ඒ සීලයම ආශ්‍රවක්ෂේනා ඥානය ලබන්න අරිහත්ත්වය ලබන්න කැමති නම් සීලයම සම්පූර්ණ කරන්න සමාධියම සම්පූර්ණ කරන්න ප්‍රඥාවම සම්පූර්ණ කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ සූත්‍ර දේශනාව ඇසුරෙන් අපි මේ ධර්ම ධර්ම දේශනාව පවත්වන්නේ නැවත නැවත නැවත නැවත මේ මාර්ගය පිළිබඳ පැහැදිලි කිරීමක් කිරීමක් තමයි මේ කරන්නේ. බලන්න මේ අට කතාවත් එක්ක හොඳට පරිශීලනය කරන්න පුළුවන් මේ පින්වතුන්ට ආකාංකේය සූත්‍රය කියන්නේ Tamanට යමක් ලබා ගන්න කැමති නම් Tamanට යමක් ලැබෙන්න කැමති නම් ඒ ලැබෙන්න අවශ්‍ය බොහෝ දේවල් අපි බලාපොරොත්තු වෙන ලෞකික වශයෙන් ලබන්නට අවශ්‍ය කරන සියලු සැප සම්පත් ලැබෙන්නට නැවත වාරයක් නූපදින අරිහත්ත්වය ලබා ගන්න කැමති නම් ශාසනික භික්ෂුන් වහන්සේ මොනවද කරන්නේ? උන්වහන්සේ කරන්නේ තමන්ගේ ප්‍රතිපදාව සාර්ථක කරගන්න එකමයි. තමන්ගේ ප්‍රතිපදාව සාර්ථක කරගන්න එකමයි. නේද? හැම වෙලෙම චතුපාරිශුද්ධ සීලය සම්පූර්ණ කරගන්නමයි මහන්සි වෙන්නේ. ඒ වගේම මේ සීලය පාදක කරගෙන භාවනා ආරම්භණයත් තුළ හිත තියාගන්න, චිත්ත විසුද්ධියක් ලබන්න, චේතෝ විමුක්තියක් ලබන්න නේද? මහා අරිහත් ඵල තත්වයකට යන්න චේතෝ විමුක්තිය ලබන්න මහන්සි වෙනවා. ඒ වගේම ප්‍රඥා විමුක්තියක් ලබන්න අවිද්‍යාව නැසමින් සියලු දුකෙන් අත මිදෙන්න අවශ්‍ය කරන විශාල ප්‍රඥාවක් ලබන්න ඒ සමාධිය නිසා ප්‍රඥාව නිසා මේ සීලේ කොච්චර තව ස්ථාවර වෙනවද? සීලා ඉති සීලං ඉති සමාධි ඉති ප්‍රඥා සීලං පරිභාවිතං සමාධි මහත්ඵලා හෝති මහානිසංසා සමාධි පරිභාවිතං පඤ්ඤා මහත්ඵලා හෝති මහානිසංසා ප්‍රඥා පරිභාවිතං චිත්තං ආසවේ විමුක්ඛපීති කියලා සඳහන් කරනවා. නේද? සීල සමාධි ප්‍රඥා කියන මෙන්න මේ ත්‍රි ශික්ෂාවෙන්මයි පුළුවන්කමක් තියෙන්නේ සියලෝ සසර දුකෙන් අත මිදෙන්න. එතකොට මේ සසර දුකෙන් අත මිදෙන විසුන් වහන්සේට ඒ තමන් ආරක්ෂා කරන දැන් බලන්න මම මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් මේ ලෝකේ වැඩියෙන්ම වැඩියෙන්ම රූපවාහිනී තියෙන්නේ විසුන් වහන්සේලාටද ගිහි අයටද? වැඩියෙන්ම පරිගණක තියෙන විසුන් වහන්සේලාටද ගිහි අයටද වැඩියෙන්ම ඇඳුම් පැළඳුම් තියෙන විසුන් වහන්සේලාටද ගිහි අයටද වැඩියෙන්ම ගමන් බිමන් යන්න පුළුවන් කමක් තියෙන විසුන් වහන්සේලාටද ගිහි අයටද ගිහි අයට නේද හැබැයි වැඩියෙන්ම සතුටින් ඉන්නේ කවුද වැඩියෙන්ම සතුටින් ඉන්නේ මේ ලෝකේ වැඩ ඉන්න ස්වාමීන් වහන්සේලාද නැද්ද මේ ලෝකේ වැඩ ඉන්න විසුන් වහන්සේලා එච්චර සතුටින් ඉන්න හේතුව කුමක්ද විශාල ආනිසංස ගොඩක් Tamanට ලැබෙනවා. මේ ලෝකේ ලැබෙන්නට අවශ්‍ය කරන විශාල ආනිසංස ගොඩක් ලැබෙනවා. කුමක් කරන්න ගිහිල්ලාද? වැඩ ගොඩාක් කරන්න ගිහිල්ලා නෙමෙයි. එකම ත්‍රිශික්ෂාව එකම සීල සමාධි ප්‍රඥා මාර්ගය තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් වර්ධනය කරන ඒ උතුමන් වහන්සේලාට ලෞකික වශයෙන් ධානාදිය ලබන්නත් පුළුවන් කමක් තියෙනවා ලෝකෝත්තර වශයෙන් මගඵල නිවන් ලබන්නත් පුළුවන් කමක් තියෙන නිසා සීලයම සමාධියම ප්‍රඥාව තුළින් තමයි මේ ලෝකයේ විසුණු වහන්සේලා බොහෝම සන්තෝෂයෙන් වාසය කරන්නේ. ඉතින් මේ සූත්‍ර දේශනාව හොඳට අධ්‍යයනය කරන්න ඕන අපි නැවත නැවත පාවිච්චි කරන්න ඕන. මේ තුළින් බොහෝම තමන්ගේ ප්‍රතිපදාව ශක්තිමත් කරන්න තමයි අපි මහන්සි වෙන්න ඕන. හැම වෙලේම තමන්ගේ ශික්ෂාව ගැන හිතන්න ඕන. මේ සූත්‍ර දේශනාවේ වටිනා කාරණාවක් තියෙනවා අනුමත්තේසු අධ්‍යේසු බය දස්සාවි කියලා. අනුමාත්‍රු වැරද්දේ පවා අපි බය දකින්න ඕන. තමන් උපමාවට අරගෙන හැම වෙලේම අපි කටයුතු කරන්න ඕන. ස්වල්ප මාත්‍ර වර්ධකින් පවා අපිට විශාල හානියක් සිදු වෙනවා කියලා මේ ගිහි පින්වතුන් කල්පනා කරන්න ඕන. මෙච්චර ශාසනික බිස්සුන් වහන්සේලා ඒ බුදු පියාණන් වහන්සේ දේශනා කළ බුද්ධ භාෂිතය තුළින් ජීවිතේ මෙච්චර එහාට සකස් කරගන්නකොට ගිහි පින්වතුන් හැටියට අපි මොකක්ද කරන්න ඕනේ? තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් පංචශීලාදී ප්‍රතිපදාවන් බොහෝම හොඳට ආරක්ෂා කරගන්න ඕන. බොහෝම හොඳට ආරක්ෂා කරගන්න ඕන. සබාදන් වෙලා ආරක්ෂා කරන්න ඕන. ශික්ෂාපද ඕන වෙලාවක කැඩෙන්න පුළුවන්. ඒ හැම වෙලේම හැම වෙලේම කුමක්ද කළ යුත්තේ? නැවත සමාදන් වෙන්න ඕන. නැවත සමාදන් වෙන්න ඕන. නැවත සමාදන් වෙනකොට හොඳ ප්‍රතිවේක්ෂාවක් කරන්න ඕන. තමන් පිළිබඳ හොඳට හැරිලා බලන්නට ඕන. නේද? මේ ලෝකේ ගොඩාක් අය කරන්නේ නැති වැඩක් මේක. හැම වෙලේම අනිත් අය දිහානේ මේ ලෝකේ බොහෝ අය හැරිලා බලන්නේ නේද? හරිය ලේසි අනිත් අය දිහා හැරිලා බලන්න. ඇස් දෙක තියෙන්නේ එළියට හැරිලානේ. අනිත් අයගේ දේවල් අහන්න හරිය ලේසි. කන් දෙක තියෙන්නේ එළියට හැරිලානේ. නේද? එතකොට අනිත් අයගේ දේවල් අපිට ගොඩාක් පේනවා. අනිත් අයගේ දේවල් ගොඩාක් අපිට ඇහෙනවා. එතකොට අපිට දරා ගන්න බෑ ඉවසන්න පුළුවන් කමක් නැහැ. නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන විදිහට අපි ඒ වගේම පරිස්සම් වෙන්න ඕන. පරිස්සම් වෙන්න නම් තමන් දේවල් වැඩිපුර හොයා බලන්න ඕන. තමන් පිළිබඳ ආපහු හැරිලා බලන්න ඕන. මම සසර බොහෝ දුක් විඳින කෙනෙක්. මම කී වතාවක් සතර අපායේ ඉපදලා තියනවාද? මම කී වතාවක් නම් ජාති දුක විඳලා තියනවාද? මම කී වතාවක් නම් ව්‍යාධි දුක විඳලා තියනවාද? මම කී වතාවක් නම් මරණ දුක විඳලා තියනවාද? මේක සංසාරයේ හරීම භයානකයි. සංසාර දුක විශාල පීඩනයක්. ඒ නිසා මේ දෙකෙන් අතට දෙන්න බුදුන් වහන්සේ දේශනා කරේ සීලවන්තව ගුණවන්තව මේ මාර්ගය වඩන්න කියලා. ඒ නිසා මම පණ ඇති සතෙක් මරන්නේ නැද්ද කියලා අපි හොඳට අපි පිළිබඳව විමසලා බලන්න ඕන. මගේ අතින් හොරකමක් සිද්ධ වෙනවද නැද්ද කියලා හොඳට විමසලා බලන්න ඕන. මගේ අතින් කාමයේ වරදවා හැසිරෙනවද නැද්ද කියලා හොඳට විමසලා බලන්න ඕන. මගේ අතින් බොරු කියවෙනවද කියලා හොඳට විමසලා බලන්න ඕන. මගේ අතින් මත්ද්‍රව්‍ය මත්තන් පානය කරනවද කියලා බොහෝම හොඳට විමසලා බලන්න ඕන. එහෙම විමසලා බලන ගමන් කාමච්ඡන්දය මගේ ළඟ වැඩි වෙනවද අඩු වෙනවද කියලා විමසලා බලන්න ඕන. ව්‍යාපාදයේ වැඩි වෙනවද අඩු වෙනවද කියලා බොහොම හොඳට විමසලා බලන්න ඕන. අරමුණු වල මාව ගැටෙනවද? ඒ වගේම තීන බුද්ධියෙන් මාව යට වෙනවද? උද්දච්ච කුක්කුච්චයෙන් මාව යට වෙනවද? මට ඉස්සරහට යන්න බැයිද? මට කළ පාපේ නැවත නැවත මතක් වෙනවද? මොකල පින නැවත නැවත මතක් වෙලා මාව කුක්කුච්චයට ඇදලා යනවද? මාව නොසන්සුන් වෙනවද? එක අරමුණක මගේ හිත නවත්ත ගන්න බැරුව මං විශාල පීඩනයකින් ඉන්නවද? පංච නීවරණයන් වලට යටහුණු කෙනෙක්ද මම? මාව ආවරණය කරලා දානවා. මාව වහලා දාන පංච නීවරණයන්ගෙන් අයින් වෙන්නත් ඕනේ කියලා අපි පිළිබඳ අපි හැරිලා බලන්න ඕන. හොඳට භාවනාවක් වඩන්න ඕන. ප්‍රබල සමාධියක් අතිමින්න උත්සාහයක් ගන්න ඕන. සීලය පාදක කරගෙන බොහොම හොඳට භාවනා කරනකොට පංච නීවරණයන් යටපත් කරගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ වගේම මේ පංච නීවරණයන් යටපත් කරන ගමන් මගේ ආත්ම දිට්ඨිය වැඩෙනවද? සත්පුද්ගල සංඥාව වැඩෙනවද? මාව මගේ ළඟ මාන්නේ වැඩෙනවද? මම තමයි ඉහළට ගියගෙනා කියලා හිතනවද? නේද? ආන් එහෙම ඒ ස්වභාවය නැති කරගන්න නම් අපි සත්සනුපස්සනාව වඩන්න ඕන. විදර්ශනා භාවනාව කරන්න ඕන. අනිත්‍යානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනාත්මානුපස්සනාව, නිබ්බිදානුපස්සනාව ඒ වගේම තමයි විරාගානුපස්සනාව, නිරෝධානුපස්සනාව, පටිච්චසමුප්පාදානුපස්සනාව කියන මෙන්න මේ අනුපස්සනාව වඩන්න ඕනේ. අපි විදර්ශනා භාවනාව කරන්න ඕන නේද? එතකොට මේ සත්ත්ව සංඥාව, පුද්ගල සංඥාව, ආත්ම සංඥාව අපෙන් ඛණ්ඩණය වෙලා යනවා. අන් එහෙම සූත්‍ර දේශනාවක් අධ්‍යයනය කරනකොට හරියට අපි අධ්‍යයනය කරනවා නම් සූත්‍ර දේශනාවකින් ධර්මයේ ශ්‍රවණය කරනකොට හරියට ධර්මයේ ශ්‍රවණය කරනවා නම් අපේ ළඟ ලෝභ, දේශ, මෝහ අඩි වෙන්නම ඕන. ලෝභය, දේශය, මෝහය අපිට අඩු කරගන්න බැයි නම් අපි සූත්‍ර දේශනාව හරියට පරිහරණය කරලා නෑ ඒ නිසා අපි බොහෝම ශ්‍රද්ධාවෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කළ බුද්ධ වාක්‍යයක් නේද කියලා විශ්වාස කරන ගමන් තමයි මේ සූත්‍ර දේශනාව ශ්‍රවණය කරන්න ඕන අධ්‍යයනය කරන්න ඕන. එතකොට අපිට පුළුවන් කමක් තියනවා නොලබපු දේවල් ලබන්න නම් අපි නොකරපු දෙයක් කරන්න ඕනද නැද්ද? නොලබපු දේවල් ලබන්න නම් අපි නොකරපු දෙයක් කරන්න ඕන. එහෙනම් නොලබු මාර්ගඵල නිවන් ලබන්න නම් නොකරපු විදිහට මේ පිළිවෙතේ හැසිරෙන්න ඕන. ඒ නිසා අපි මේ පින්වතුන්ට ප්‍රාර්ථනා කරනවා අද දවසේ අපිට මජ්ක්‍ධිම නිකාය විවරණය කරන ධර්මදේශනා මාලාවේ ආකාංකේය සූත්‍රය තමයි දේශනා කරන්න අවස්ථාව ලැබුණේ. මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසිකයේ තියෙන 6 වෙනි සූත්‍ර දේශනාව තමයි ආකාංකේය සූත්‍ර දේශනාව. ඉතින් මේ සූත්‍ර දේශනාව ඇසුරින් අද දවසේ අපි මේ අනුශාසනාව පවත්වන්නට යෙදුණා. ආකාංකේය සූත්‍ර දේශනාව තුළ සීලයෙන් පටන්ගෙන නිවන දක්වාම බුදු පියාණන් වහන්සේ ශ්‍රී ශික්ෂාවෙන් ලැබෙන ආනිසංස 17ක් විසුණු වහන්සේලාට දේශනා කරලා තියෙනවා. ඉතින් මේ දේශනාව අපි දේශනා කරන්නට යෙදුනා මේ ධර්මස්තවණය කිරීම තුළින් මේ පින්වතුන් හැම දිනාටම අපි ප්‍රාර්ථනා කරනවා සසර දුකෙන් අද මිදෙන්න අවශ්‍ය ශක්තිය ලැබෙන්න කියලා. ඒ වගේම සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, ගම්බිම් ආරක්ෂා කරන වෙහෙර විහාරයන් ආරක්ෂා කරන ඔබ අපි හැමදෙනාම ආරක්ෂා කරන සියලු දෙවියන්ටත් මේ පින් අනුමෝදන් වේවා දෙවියන්ගේ දේව බල වැඩේවා දෙවියන්ගේ දේව ආශිර්වාදයේ දෙවියන්ගේ දේව රැකවරණය සබන තබන පියවරක් පාසා මේ පින් ඇතුළු හැමදෙනාටම ලැබේවා දෙවියනුත් ප්‍රාර්ථනීය පරිදි සසර දුක් කෙලවර කොට අමා මහ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම Taman නමින් අභාවයට යන්නට යෙදෙන වර්ග પરම්පරාවේ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා ඒ අයගේ සංසාර දුක් නිවේවා යම් දුක්ඛිත ජනක වාසය කරනවා නම් සැප ඇති ජනකටපත් වේවා සසර දුකෙන් අත මිදෙන්න මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කරන්නට යෙදෙන හැම දෙනාටම මේ ජීවිතය සාර්ථක කරගෙන සංසාර ජීවිතයෙන් සුවපත් කරගෙන උතුම් මෝනිවණින් සැනසෙන්නට මධ්‍යම නිකායේ මූලපන්නාසකයේ ඇතුළත් වෙන මේ ආකාංකීය සූත්‍ර දේශනාව හැම දෙනාටම විශාල පිහිටක් ශාන්තියක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම දෙනාටම පෙරවන් සරණයි ගාතාවන් කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනම් ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරම් හැමදෙනාටම පෙරයන් කරන්නේ